කාගෙන් හරි අහලා දැනගන්න පුළුවන්. ධර්ම දේශනාවකට අහුම්කන් දීලා ඉතින් කාය ගැන සෑහෙන විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් හැබැයි මේ ඔක්කොම සුතමේ ඥානයක්, චින්තාමේ ඥානයක් පමණට සීමා වෙනවා. ඒක එකාතකින් කියන්න පුළුවන් මතු පිට නුවණක්. නැත්නම් හිතේ මහා ගැඹුරකට ගිය නුවණක්, ප්‍රත්‍යක්ෂ නුවණක් නෙමෙයි.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 ඒ මාර්ගයට පිවිසෙන්න. ඒ වගේම නිබ්බානස්ස සත්‍ය ක්‍රියාව. නිවන් සුව සාක්ෂාත් කරගන්න. මෙන්න මේ ආනිසංස සඳහා බුදුහාඳුරෝ සතිපට්ඨානය දේශනා කළා. එහෙමනම් අපි නිවැරදිව සතිපට්ඨානය වඩනකොට මේ කියපු ආනිසංස අපිට ටික ටික සාක්ෂාත් වෙනවා. ඒක කවුරුත් කිව්වා පළියට නෙමෙයි. තමා තුළම පොඩ පොඩ මේ ආනිසංස ඉස්මතු වෙන බවක් Tamanට ඒවා තේරෙන බවක් හැඟෙන්න ඕන. එහෙම නැත්නම් ඒ කියන්නේ අපි තාම එක්කෝ ප්‍රතිපත්තානේ පටන් ගත්ත අවදියේ ඉන්නේ. එහෙමත් නැත්නම් අපි ප්‍රතිපත්තානේ වරද්දගෙන තියෙනවා. ප්‍රතිපත්තානේ වරද්ද ගත්තොත් කිසිසේත්ම නිවැරදි ආනිසංස නොලැබෙන බවත් බුදුරජාන් වහන්සේම කියලා තියෙනවා. ප්‍රතිපත්තානේ වරද්ද ගත්තා කියලා කියන්නේ ආර්ය මාර්ගයේ වරද්ද ගැනීමක් කියලා භාගතුන් වහන්සේ වෙනමම සූත්‍රයක දේශනා කරලා තියෙනවා.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 පොඩ පොඩ ඒ සඳහා යම් පුහුණුවක් ලබනවා. මේ පුහුණුව තමයි තනි ක්‍රම මේ සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම තියෙන්නේ. දැන් ආනාපාන සතියේදී එතකොට ඒ ආශ්වාසය කියන භෞතික ක්‍රියාව දිහා අපි මානසිකව දැනුවත් වෙනවා. සතිමත් වෙනවා. අවධානයෙන් ඉන්නවා. ඊළඟට ප්‍රශ්වාසය කියන භෞතික ක්‍රියාවත් එක්ක අපි දැනුවත් වෙනවා.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 ඒකට අපි කියනවා එයාට දැන් අරමුණ හඳුන ගන්න පුළුවන්. අරමුණට අවධානය යොමු කිරීම කියන එක වෙනම හඳුන ගන්න පුළුවන්. ඒකර මෙන්න මේ දෙකට බෙදීමක් නාම රූප පරිච්ඡේදයක් අපිට එහෙනම් මුලදී හඳුන ගන්න පුළුවන්. යෝක දැන් දිගට කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට ඔන්න ආස්වාසයේ තියෙන වෙනස්කම්, ප්‍රස්වාසයේ තියෙන වෙනස්කම්, ඒවැය දිග කෙටි ආකාර මේවා ඉතින් තේරෙන ගන්න.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 අනාගතය ගැන සිහින මවන සැලසුම් හදන හිතකින් මේ දේ කරන්න බෑ. හොඳට මේ වර්තමාන මොහොතේ මේ මොහොතේ සහවුරු වෙච්ච සීයකින් තමයි මේ කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන්. ඒතර අපි කියනවනේ සතිපට්ඨානය සිද්ධ වෙලා සීහිය පිහිටලා. දැන් සතිපට්ඨානය කියලා කියන්නේම සති උපට්ඨානය කියන වචනේ තමයි සම්දි වෙලා තියෙන්නේ.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 ඒ වේදනාව මමත් නෙමෙයි, ඒ වේදනාව මගේත් නෙමෙයි, ඒ වේදනාව මගේ ආත්මයකුත් නෙමෙයි. ඒක ඇවිල්ලා හුදෙක් වේදනාවක් පමණයි. ඒතකොට මෙන්න මේ කාරණාව දැන් යෝගාවචරය තවදාව දිනු කරලා දිනු කරන්න එයාට හොඳට මේ අරමුණත් අරමුණ දැනගන්නා හැකියාවත් හටගන්නවා. අරමුණ මේ අවස්ථාවේදී වේදනාවක් අරමුණ දැනගන්නා හැකියාව.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 ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා හිද භික්ඛවේ භික්ඛු සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති. විතරාගං වාචිත්තං විතරාගං චිත්තංති පජානාති. මහණෙනි මේ අවස්ථාවේදී මේ යෝගාවචරයාගේ ඒ මොහොතේදී හිත සරාගී නම් එයාට යම්කිසි රාග ස්වභාවයක් පහළ වෙලා රාගයක් පහළ වෙලා අපිට මෙයා එදී හිටියා ඇහි ඇහෙන් රූපයක් දැක්කා ප්‍රිය උපදවන රූපයක් ඉතින් ඔන්න හිත ඒකට ඇලුනා ඔන්න දැන් හිතේ රාගයක් පහළ වෙනවා.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 ඒ වගේම හිතේ මොනතරම් අකුසලයක් පහළ වුණත් Taman ඒකෙන් Tamanට නිඳා කරගන්න යන්නේ නැතිව මේක ඇවිල්ලා හුදෙක් අකුසල ස්වභාවයක් හිතේ පහළට ද්වේෂ සහගත ස්වභාවයක් රාග සහගත ස්වභාවයක් පැටලිලි සහගත ස්වභාවයක් කියලා පරතෝ බැලමකින් බලන්න අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න අන්න යෝගාවචරයේ ඉගෙන ගන්න.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 ඊළඟ යනවා විමුක්තං වා සිත්තං විමුක්තං චිත්තං පජානාති. අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තං පජානාති. දැන් විපස්සනාවෙන් උනත් හිතේ විමුක්ත භාවයක් පූර්ණ නිදහස භාවයක් ඇති කරගන්න පුළුවන්. සමතේකින් උනත් తాවකාලිකව විමුක්ත භාවයක් පූර්ණ නිදහස් භාවයක් ඇති කරගන්න පුළුවන්. අපි දැන් සමතේ පැත්තෙම විස්තර කරොත් දැන් මේ මට්ටමේදී අපි තුමු යා මෛත්‍රියක් වගේ මුල් කරගෙන හොඳට හිත ඒකාග්‍ර කරගෙන සමාධිමත් කරගෙන ධ්‍යාන මට්ටමට දක්වා ඔන්න යනවා.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 නමුත් දැන් බුදුහාමුදුරුව අපිට උගන්වනවා එහෙම කරන්නේ නැතිව ඒ ස්වභාවයෙන් බැහැර වෙලා ඒ දිහා බලන්න. එහෙම දෙයක් ඇති වුණා ඒ தത്വයට මගේ හිත ගත්තා හිත ගත්තට පස්සේ ඒකෙන් අයින් වෙලා දැන් වන්න තාමත් ඒබඳු ස්වභාවයක් හිත හැසුරු කරනවා ඒ தත්ත්වයේ තියෙන යථා ස්වභාවය දැක ගන්න අන්න බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. දැන් මේ හැකියාව බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ හැර වෙනත් තැනක පෙන්වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මේ රින්ගතුන් දන්නවා බෝසතාණන් වහන්සේ ඒ කිං කුසල ගවේෂීව කටයුතු කරද්දී ඔන්න යනවා ආලාර කාලාම කියන ඒ බ්‍රාහ්මණ පඬිතයා ගාවට. එතුමා ඉතින් බොහොම දක්ෂයි අරූප ධානය උපදවාගෙන වාසය කරනවා.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 එයා ඊටත් වඩා මට්ටමක් අතිශය සූක්ෂම මට්ටමක් උගන්වනවා. මේව සංඥා නාසංඥා අතර මට්ටමක් උගන්වනවා. ඒකත් ඉගෙන ගන්නවා. ඒකත් ඉගෙන ගන්න හැබැයි මොසතරන් වහන්සේ ඒකත් අත්හැරලා දානවා. මේකත් සැබෑ නිවන නෙමෙයි. ඒක අත්හැරලා දානවා. නමුත් ඒ උද්දකරාම පොත්තත් එයාගේ අනිකුත් අනුගාමිකයනුත් ඒකම නිවැරදි කියලා හිතාගෙන ඒකටම බැසගෙන ඒකෙම නිමග්න වෙලා ඒකම සත්‍යයි කියලා හිතාගෙන ඒ මට්ටමේ දෘෂ්ටිගත වීමක් ඒ තුල නතර වීමක් සිද්ධ වෙනවා.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 තොරණ විනාඩියට 100යි එන්නේ. තවත් එයා කරගෙන යනවා. දැන් ඔන්න විනාඩියට අපි දු 30යි එන්නේ. තවත් කරගෙන යනවා. දැන් ඉන්නේ විනාඩියට 20යි. මොකද දැන් එයා හඳුනා ගන්නවා රාගසිත රාගසිත වශයෙන් හඳුනා ගන්නවා. ද්වේෂසිත ද්වේෂසිත වශයෙන් හඳුනා ගන්නවා. හිතේ පැටලෙන සාගත ගතිය මුලා ගතිය ඒ වශයෙන් හඳුනා ගන්න.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 එයාට ඒක ලොකු අස්සසිල්ලක් රාගය එනවා. එයා ඒකට අනුග්‍රහ කරන්න යන්නේ අතල්ලා දානවා. ද්වේෂය එනවා. ඒකට අනුග්‍රහ කරන්න යන්නේ ඒකට ඒක අතල්ලා දානවා. හැබැයි ඒකකටවත් බයක් නැහැ. ආවයි කියලා බයකුත් නැහැ. දඟලන්නෙත් නැහැ ආවා කියලා. ඒගොල්ලන් දිහා අඩියක් පස්සට අරගෙන බලනවා.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 ඒ නිසා අපිටත් තියෙන්නේ හිතට රාගය ආපු දෙන් හැබැයි මම තේපැන් සංග්‍රහයක් පවත්වන්න යන්නේ නැහැ. හිතට ද්වේෂය ආපු දෙන් මම එයාට තේ දෙන්න යන්නේ නැහැ. බිස්කට් අල්ලන්න යන්නේ නැහැ. ඊළඟට හිතේ පැටලිච්ච දෙයින් හැබැයි මම මේ පැටලිල්ලට තව අනුබල දෙන්න උපන්නම් දෙන්න යන්නේ නැහැ.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 නමුත් Tamanට තේරෙනවා මේ ඒකාග්‍රතාවය එකක හිරවීම එකක් තුළ මුල්බස ගැනීම කියන එක මෙත තුලන තුලිනුත් හිතේ ආතතියක් ගොඩනගෙන බව යෝගාචරයට තේරලා තියෙනවා. ඒකටත් අනුබල දිය යුතු නැහැ. විපස්සනාවකින් දැන් මෙතන බලද්දී දැන් මේ හැම දෙයකම තියෙන తాවකාලික ස්වභාවය. මේ හැමෝම එන යන කප්පිය නේද කියන ගතිය.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 ඉතින් එතකොට මේ නළුව නිලියෝ බලනවා. ඉතින් මේ මිනිසයා කිසිම කොලවන්න පුළුවන් මිනිසෙක් නෙවෙයි. අපි නටන නැටිල්ලට මේ මිනිස්සු නැට වෙන්නේ අපි හදන හැඳිල්ලට මේ මිනිස්සු අඩන්නේ අපි පෙන්වන සිනහවට මේ මිනිස්සු සිනහ වෙන්නේ එතකොට අන්න මේ නළුවන්ට නිවියන්ට තේරෙනවා තවදුරටත් මම නටලා වැඩක් නැහැ.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 ඒගොල්ලෝ තේරුම් ගත්තාම අපි ඉන්නේ දැන් සතිමත් භාවය තුළ. අපි ඉන්නේ දැන් තහවුරු වෙච්ච ස්වභාවයක් තුළ. අපි ඉන්නේ දැන් මුලා කරන්න බැරි බැරි තත්ත්වයක් තුළ. එතකොට අන්න කෙලෙස් වලට වැඩි වෙලාවක් අපේ හිත ආක්‍රමණය කරගන්න අපේ හිත තුළ ජීවත් වෙන්න හැකියාවක් නැහැ.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 ආ එතකොට මේ හිත හිතට පහළ හිතේ පහළ වෙන අරමුණු සිතුවේදී චිත්ත ස්වභාවයන් ඒවත් පාවිච්චි කරන්නේ තව තව සතිය දිනු කරන්න. තව තව ප්‍රඥාව වඩා ගන්න. ඉතින් මේක වර්ධනය වේගන යනකොට යම් වෙලාවකදී හිත සම්පූර්ණයෙන්ම අනුමුණු වලින් නිදහස් වුණොත් කිසිම අරමුණක් ඇසුරු නොකරන තත්වයකටපත් වුනොත් අන්න ඒ தත්වයක් යෝගාවචරය හඳුනා ගන්නවා.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 එහෙනම් මම පුළුවන් තරම් සිල්වත් වෙන්න ඕනේ. ඊළඟට මේ සඳහා හිතේ පැහැදිලි බව අවශ්‍යයි. ඉතින් ඒකාග්‍රතාවය යම් පමණකට පවත්වන්න අවශ්‍යයි, සමාහිත භාවයක් පවත්වන්න අවශ්‍යයි. හිත හරියට නිකම් පිරිසිදු රෙදි කඩක් වගේ තියාගන්න පුළුවන් නම් මට මේ පහළ වෙන සියුම් තත්වයන් තමා පැහැදිලිව දැහැගන්න පුළුවන්. ඒ නිසා හිතේ ඒ සමාධිමත් බවක් අවශ්‍යයි. ඊළඟට මේක තව තව වඩමින් ප්‍රඥාව දියුණු කරගන්න අවශ්‍යයි. කියන අන්න සීල සමාධි ප්‍රඥා වශයෙන් යාට ප්‍රතිපදාවක් තමා තුලින් හේතු ගැන්වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නැත්නම් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවක තියෙන අවශ්‍යතාවය අන්න යෝගාවචරයට තේරෙන්න ගන්නවා.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 හැබැයි හිත ගැන යම්කිසි වැටහීමක් තියෙනවා. අපි හිතමු එයා කවකාත් වෙන කෙනෙක් එක්ක කතා කරනවා. හැබැයි මේ කතා කරනකොට තමන්ගේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? හිතේ රාගයක් පහළ වෙනවද? හිත ඇලෙන්න යනවද? නැත්නම් මේ කතාව හරහා අනිත් කෙනාව මේ මැඩපවත්වන්න යනවද?